පුළුවන්. ගෑනු වුණත් පිරිමි වුණත් මේකේ වයසක් නැහැ වයස වුණත් පොඩි වුණත් ඒකත් නැහැ. දැනුණා නම් කාට හරි මේ මේ පොඩ්ඩක් අර දැනෙන ගතියක් තියෙනවා නම් අර ප්‍රඥාවක් තියෙනවා. මේක දැනෙනවා. ඔව් ඔව්. ඒකයි අපිට කියන්න පුළුවන්. එතනට වෙන අපිට දෙයක් නැහැ කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් මම මේ මට දැන් මම ස්වාමීන් වහන්සේට කියන්නේ පැයක් කතා කරන විතර කාලයක් කතා කළා. දැන් මේ වගේ රාජකාරී කටයුතු වලදී මම ඔයගේ ඇත්තටම ඔබතුමා ඔය කීපවතාවක්ම කිව්වා රාජකාරී කටයුතු ගැන. මොකද ඇත්තටම ඔබතුමා අපි අහුවෙත් නැහැ. මොකද්ද වෘත්තියෙන් කරන්නේ? මම ස්වාමීන් වහන්සේ විද්‍යාමුදාවේ ඉංජිනේරු කැටියට වැඩ කරන්නේ. <laughs> ඔව්. රාජකාරී තියෙනවා ස්වාමීන් වහන්සේ ගොඩක්. ඇත්ත ඇත්ත. ඉතින් ඒ වගේ රාජකාරියක් කරන කෙනෙක් නේද? <laughs> මේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම ස්වාමීන් වහන්සේට මම නැවත පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. මේ වගේ කතා කතා කරන කතා කර කර ඉන්න වෙලාවක ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවක කොහොමද මම මේ කොහොමද ප්‍රායෝගික වෙන්නේ? අන්න දැන් දැන් දැන් මේ දැන් හොඳ හොඳ උපමාවක් ගත්තේ. ඒ කියන්නේ දැන් මේ කතා කරානේ. ඔව්. කතා කරු බවට 100යි. දැන් ඕකේ ඇතුලේ මේ දැන් ඇතුලේ වටිනාකම් මුකුත් නැහැ ඔය කියන අදහසේ. අපි කියන අදහසේ. අපි කියන අදහසේ නිකන් නිකන් අර ඒ කතා කරොත් බවට 100යි. 100 කියන්නේ ඔය මොකක්වත් නෙමෙයි 100 විතරයි. මේ ඥානෙ කියන්නේ මොහතට අවදිය කියන්නේ සිතුවිලි නෙමෙයිනේ. දැන් මේ සිත මේ මේ මෙහෙම මෙහෙම දෙයක් උණු බවට වෙනම අවදියක් තියෙනවා. තමන්ට වැරදුණු බවටත් අවදි තියෙනවා. තමන්ට මොනවා හරි ද්වේෂයක් ඇති වුණා නම් ඒකටත් අවදියක් මෙසි සිත සිතට අවදිමත් වෙනවා සිතට මේ අවදිය කියන්නේ සිතුවිලි නෙමෙයි. සිතුවිලි මොනවා වුණත් පළක් නැහැ. අවදියක් තියෙනවා එහෙම උණු බවට. මෙන්න මෙතන අතිශයින් ගැඹුරු මේක මුල ඉඳන්ම අර අර අර අර ඉදිකටේ නූල ලිහනවා වගේ මුල ඉඳන්ම අර හරියටම පොට අල්ල ගන්න ඕනේ තරක්. ඒ කියන්නේ නූල් බෝලේ හරියට ලියා ගන්න පුළුවන් වෙන හරියට පොට ආවුනොත් නේ. ඔව්. මෙන්න මේ වගේ තනක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ අවදිය කියන එක දැන් මේ සිතක් ඇති වෙලා නැති වුණු බව දැනෙනවනේ කොහෙට හරි. ඔව්. ඒ දැනෙන්නේ කොහෙටද කියලා පොඩ්ඩක් බලන්න. ඒ දැනෙනවනේ මොකක් හරි. දැන් වැරදුනා කියලා හරි දැනෙනවනේ. හිතපු බව දැනෙනවනේ. ඒ දැනීම කියන එකට ආයි හිතුවිල්ලක් නැහැනේ. අර ලුණු රහ දැනෙනවනේ. ලුණු රහ අමුතුවෙන් හිත හිත ඉන්න දෙයක් නැහැනේ. ඔව් ඔව්. උන්ව දැනීම කියන එක හරි සරලයි. බැලු බැලමට නමුත් ඒක තමයි මේ රහස ඒ නිවන් මග යන්නේ ඔතනයි ඒ කියන්නේ ඥායස්ස අධිගමය කියන්නේ ඥානය කියන්නේ දැන දැනීම තමයි සිහිය ඇත්තටම ඒ සිහිය තමයි මේ වර්ධනය වෙන්නේ ඒ සිහියෙන් ගොඩක් දේවල් දැනෙන්න ගන්නවා අන්තිම මේ සිතුවිලි වලට අයිති නැති පැත්තක් දැනෙන්නේ සිතුවිලි වෙනයි මේ කතාවේ සිතුවිලි වෙනයි සිතුවිලි කියන්නේ විඥාන මායාව ඒ සිතුවිලි නෙමෙයි මේ මෙතන වෙනම අවධියක් එනවා. අන්තිමටම තමන්ගේ සිතුවිලි වලට තමන් අයිති නැති වෙනවා. ඔය ඕක අවදි වුණා. ඒක හරි දියුණු තැනක් ඔය කියන්නේ. ඒ කියන්නේ හොඳට මෙතන අවදිමත් වුණාම අර සිතුවිලි වලට තමන් අවදි අයිති නැති වෙනවා. එතකොට සිතුවිලි දැන් තමන්ගේම සිතුවිලි තමන්ගේ නෙමෙයි වෙනවා. ඔන්න ඕක තමයි අපි කියන්නේ මේ මේ අන්තිමට මේ සිත යනවා සිතට මෙහෙම හිතෙනවා අර පොඩි ළමයිගේ කතාව වගේ මෙහෙම මෙහෙම සේරම වෙනවා හැබැයි Tamanට ගානක්වත් නැහැ. අර දැන් අවදිය තුල දැන් දරුවා මැරුණත් එයාට කම්පාවක් එන්නේ නැති ස්වභාවයක් එනවනේ. ඕක අවබෝධයෙන් එන්නේ. හැබැයි මේ කම්පා නොඋනේ කොහොමද කියලා බැලුවොත් එයා කොහොමද හිතන්නේ? මේකේ අවසානයේ එහෙම තැනකටයි එන්නේ. ඒ කියන්නේ දැන් දැන් ওই ධර්මයේ මුකුත් දන්නේ නැති කෙනෙක් දරුවා මැරුණාම අඬනවනේ. අයියෝ පුතේ කියලා එනවනේ අදහසක් මේ දරුවා මේ මෙහෙම කළා කියලා එනවනේ. ඔය එන එක තමයි මෙතන තනි කරම මේ සිතුවිලි වලින් මිදිලා. මේ අවදියක් කියන මොකද සාමාන්‍ය දෙයක් වගේ. නිකන් අර නිකන් අර නිකන් අර සාමාන්‍ය ගහක ගහක් බිම වැටෙන්නේ. ඒ වගේ අදහසක් එනවා. මේ මරණයවත් එන්නේ නැහැ ඔළුවට. මැරෙනවා කියන අදහසක් එන්නේ නැහැ. මේ මේක නැවත නැවත මේක මේ මේ ධර්මයේ කියන එක ඇවිල්ලා මේ අපි හිතනටත් වැඩිය ওই පැත්ත ඔය කියන්නේ ඔය සෝතාපන්න භූමියෙන් පස්සේ ඔය ඔය කියනවනේ දුගතියක වැටෙන්නේ නැහැ කියලා. සෝතාපන්න වෙනවා කියන්නේ මේ ලෝකයේ ඇත්තක් නෙමෙයි බව දකින දැකීමනේ. සක්කාය දෘෂ්ටි ප්‍රහීනනේ. සත්‍ය දකින තැනනේ. දැන් ඊට පස්සේ එයා දුගතියකට වැටෙන්නේ නැහැ කියලා ධර්මයේම සඳහන් වෙනවානේ. ආත්ම හතක් ඉපදුනා සුගතියක්නේ පෙන්වන්නේ. එතනින්ම නිවන් දකින බවක් පෙන්වනවානේ සෝතාපන්නක වෙනවා නිවනින්ම සැනසීම ලබන බව පෙන්වනවානේ. නියත සම්බෝධි පරායනයි කියලා කියනවානේ. දුගතියක් ආයේ තිරියල් ලෝකයක් පෙන්වන්නෙම නැහැනේ. තිරියල් ලෝකේ ආයි මෙහෙන්නේ නැහැනේ. මේක වෙන්නේ නැහැනේ. එතකොට මේකේ ලොකු දෙයක් සිද්ධ වෙනවා. දැන් ඔබතුමා මේ මේ මොහොතේ ලැබපු මේ අවබෝධයත් අපිට තේරෙනවා යම්කිසි ඒ ඔබතුමාට මේක වැටහුණා කියලා. ඒ වැටහීම තුලත් විශාල දෙයක් සිද්ධ වෙනවා. මෙතන තවත් පරයයක් තියෙන මේ සංඥාව මේ මේක අපි දැන් ඒක ඔබතුමාට සමහරට මේ තාම එතන පැහැදිලි කරන්න සුදුසු නැහැ. නමුත් මේ සංඥා කුකුමත්වයක් වෙනවා. ඒ කියන්නේ මේ මේ රස සංඥා දැන් වේදනාවක් දැනෙන්නේ සංඥාවකින් පෙන්වන්න වෙන්නේ. දැන් ওই පාරේ ලයිට් තියෙන සංඥා තියෙන. රතු පාට කහ පාට. ඒතකොට ඒක සංඥාවක් අණුවක් කියලා අපි කියනවානේ. එතකොට දැන් අපිට දැන් අපිටම ඉන්දිකට්ටකින් අතට යනොත් ඒක දැනෙන දැනීම සංඥාවකින් පෙන්වන්නේ. ඒ කියන්නේ අපිට වර්ණයක් පෙන්වුණා කියමු. ඒක දැනෙන දැනීම සංඥාවක් නේ. ඒක තමයි සංඥා කියන්නේ. සංඥා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි වේදනාවමයි. ඒ කියන්නේ මේ රස වේදනාවමයි සංඥාව තමයි දර්ශකේ. ඒ වේදනා සංඥා දර්ශකයේ තමයි අන්තිමටම අපි අර සද්ද එකතු වුණා කියන්නේ. කලින් සද්ද දැන් එනවා කියන්නේ. දැන් අර තිබුණු හැඩතලයට සද්ද එනවා කියන්නේ සද්දේට හැඩතල එනවා කියන්නේ. දැන් කෝල් එකක් දීලා අම්මා කිව්වා අම්මා මතක් වෙනවා කිව්වේ. ඔව්. එතකොට අම්මා කියන එක සද්දෙන් න්යාවේ. ඔව්. දැන් අම්මා රූපයක් ආවනේ. ඔව්. එතකොට මේ මෙතන මේ එන්නේ අර සංඥාවක් නේ මුලින් එන්නේ ඒ කියන්නේ සද්දයක් නෙන්නේ ඔළුවට. දැන් කෝලෙක් ගත්තම සද්දයන් එන්නේ අම්මා කියලා. ඔව්. නෝ දැන් සංඥාවට එන්නේ රූපයන්නේ. ඔව්. අන්න ඒක තමයි විඥානය කියන්නේ. ඒක සංකාර කරනවා කියන්නේ. සංකාර කියන්නේ දැන් ආවේ මේ shabdෙට රූපෙකට ගැහිච්ච එකක්. සිත කියන්නේ. හැම සිතකම රූපෙකුයි නාමෙකුයි තියෙනවා. shabdෙකුයි හැඩතලෙකුයි තියෙනවා. නාම රූප දෙකක් නැතුව විඥානයක් නැහැ. නාමෙකුයි රූපෙකුයි තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම හැඩතලයකුයි shabdෙකුයි තියෙනවා. මේක මේ සරල විදිහට කියන්නේ මේ ගැඹුරු මේ පාලි වචනයෙන් දැම්මොත් මේක මේ විදිහට කිව්වම තේරෙනවා. ඔව්. දැන් සිතක් කියන්නේ සිතක් කියන්නේ ආත්ම කතාවක් නෙමෙයි අර සබහාදාමේ සංසිද්ධියක් මේ શબ્දයක් එකතු වෙච්ච එකක්. ඔක තමයි මුලින් ඉඳන් පෙන්නන්න ගියේ අර අම්මගේ හැඩතල එනකොට අම්මා කියන බාහිර දෙන එකට සොරාලි ප්‍රතිකම්පන වෙන විසිල් එක වගේ එනවා. මේක තවත් ගැඹුරින් අපි පැහැදිලි කරනවා හැබැයි. ඒ කියන්නේ මේ මේ මේ මේ හුස්ම ගත්තේ නැත්නම් උපතකුත් පණවන්නේ නැහැනේ බුදුන් වහන්සේ. මේ දරුවා හුස්ම ගත්තේ නැත්නම් මලකටක් කියලානේ කියන්නේ. ඒතර මේ හුස්මත් එක්කලා මේ වායුවත් එක්කලානේ විසිල්ලකත් වදින්නේ. ඒ විසිල්ලක වදින හින්දානේ කියන්නේ මේ සිතක් තියනවා කියලා. එතකොට ඕක බලනකොට සිත කියන එක මොකද්ද විසිල්ලකන්නේ? මේකේ තියෙන කමේ දොනියක්. මේකේ මේක හරි පුදුමයි මේක විද්‍යාවත් තියෙන. ඔබතුමා මේ ඉංජිනේර කෙනෙක් කියපු නිසා ඔබතුමාට ටිකක් මේ තාක්ෂණ පැත්ත දැනෙන හින්දා මම ටිකක් වැඩි කරලා පෙන්නුවා. මේකේ තියෙන විද්‍යාවක්. මේක අවිද්‍යාවට විද්‍යාවක් තියෙන්නේ. මේක නොදන්නවා නම් අන්ධෙක් වගේ තමයි. මේක මහා විද්‍යාවක්. ඒකයි මේ මේක මේක තනිකර විද්‍ය මේ මහා ආලෝකයක් වෙනවා මනසට ආත්මයක් හම්බ වෙන්නේ පුජ්‍යලයක් හම්බ වෙන්නේ මරණයක් හම්බ වෙන්නේ මේ ෂණයයි ෂණේ ස්පාක් එකක් මේ වෙනස්ම මේ මේ ධර්මයේ ප්‍රායෝගිකයි පැට්‍රිකලි කියන්නේ පැට්‍රිකලි බුද්දිසම් කියන්නේ ප්‍රායෝගික පැත්ත කියන්නේ අහුන් නැතුව නම් ඇත්තට මිනිස්සෙක් ඇත්තටම ඉපදිලා මැරෙනවා කියන එක අපරාධයක්. සතෙකුට මේක තේරෙන්නේ නැහැනේ. සතෙකුට තේරෙන්නේ නැහැ. මිනිහෙක් කළා ඉපදිච්ච කීවදාර 100න් කීවදාරද ඔකට. ඕ නැත්තම් මේක මෙන්න මෙහෙම පොඩි පොඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ සංඥාව අපි කියවන මේ සංඥාව කියලා. මේ සංඥාව තමයි මේ අபிසංකරණය තමයි අපි කියන්නේ නැවත හිත හිත ඉන්නවා කියලා. අපිට මතක් වෙනවා දැන් ඔන දවල් දැක්කම අක්කාරි. ඒක දැන් රාටත් මතක් වෙනවා සමහරලාට. දැන් මොකක් හරි එකක් හිතට එනවා දවල්. ඒක ආයි ඊගා දවසෙත් මතක් වෙනවා. ওই සංඥාව අபிසංකරණය කියලා බුදුන් වහන්සේ කියන්නේ මේ ජීවත් වෙනවා කියන්නේ. අර සංඥා නැවත නැවත දෙනවා පැටව ගන්නවා. ඒකට හේතුත් හදනවා හිත ඇතුළෙන්. ඔය වැඩේ කරේ නැත්තම් මට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඔක ඔය වගේ හේතු ගොඩක් එනවා. මේක මේක මහා විද්‍යාවක් කියලා මේක හොඳට ඔක්කොම හොඳට හොඳට ලියාගත්තොත් ඔබතුමාට පුදුම සැහැල්ලුවක් දැනේ. කිසිම දෙයක ආතතියක් දැනෙන්නේ නැති වෙයි. ඔබතුමා මේ ඇත්තටම ලෝතුරු සෝයේ දැනේ අත්විඳි. මොකද්ද මේ කිව්වේ කියන්නේ? කොච්චර වටිනාද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. ඉතින් කාට හරි තේරෙන්නම ඕනි මේක ඒක අපි කිව්වට තේරෙන්නේ නැහැ කාටවත්. එයාටම දැනෙන්න ඕන එක සාන්දිටික ධර්ම කියන එක. මේක හැබැයි මේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේක මේකත් ඇවිල්ලා මේ අර අපි අපි කියවනේ දැන් සිරස අහු වෙනවා කියලා යාපනයේත් අහු වෙනවා මෙහෙත් අහු වෙනවා ඇමරිකාවෙත් අහු වෙනවා කියලා. ඔව්. ඒ කියන්නේ හේතුව මේ සංඥාව මේ මේ දැන් ලෝකේ තියෙනවා වගේ දැනෙනවානේ. දැන් ඔබතුමා බලන්න කාට හරි දැන් ද්වේෂයක් ඇති වුණොත් කේන්තියක් ගියොත් මාර ශක්තියක් එනවා නැගට ගහන්න තරම් ගා ගන්න ඔක්කොමටම හයියක් එන්නේ කොහෙන්ද? ওই ශක්තිය ආවේ කොහෙන්ද? ස්නායු ඉස්ලාමී පද්ධතියට පණ ආවේ කොහෙන්ද? මේ මේ මේ මේ ශක්තිය දැන් ජනනය වෙනවා. අපි කියනවානේ අර බයිසිකල් ඩයිනමෝ කතාව ඇහුවද? බයිසිකලේ අපි ඉස්සර පදව බයිසිකලේ ඩයිනමෝවක් තිබුණා පිටිපස්සේ ටයර් එකට හේතු කරාම ධන රින කියලා රතු පාටයි නිල් පාටයි වර්ධයක් කරලා ඉස්සරහා බල්බ් එක පත්තු වෙනවා බයිසිකලේ යනවා ලයිට් එක පත්තු වෙනවා. මේ ලයිට් එක පත්තු වෙන්නේ කරන්ට් එක ආවේ කොහෙන්ද? එවලෙමනේ. එවලෙම ටයර් එක කරකිනවා ඒවලෙම චුම්බකය කරකිනවා. ඒවලෙම ලයිට් එකපත් වෙනවා. කරන්ට් එකකුත් එනවා. මෙන්න මේක මේ අපේ ඇඟේ සිද්ධ වෙනවා. මේ දැන් එළියේ දෙයක් තියෙනවා කියලා අපි හිතන තැන ස්පාක් එකක් එනවා. ඒ ස්පාක් එකත් එක්කම කරන්ට් එකක් එනවා. ඒ චූන් එකත් එක්ක එන්නේ අපි පොඩි අමුතු චූන් එකක් එනවා. ඒක තමයි පෙන්වන්නේ තණ්හාව කියලා පෙන්වන්නේ. උතන තමයි ඒ කියන්නේ තණ්හාව ඇලෙනවා කියලා පෙන්වන්නේ. ඒ තත් අත්සාභිනන්දනී කියන්නේ ඒ කියන්නේ පොනෝ භාවිකා නන්දි රාගසගත අත්ත අත්ථාභිනන්දනී කියලා. ඒ තණ්හාවේ ස්වභාව වෙනවනේ. පොත තිබුණොත් තමයි තණ්හාව ඇති වෙන්නේ. දැන් බාහිර දැක් තියනවා කියලා ගත්ත ගමන් මේකට ඇලෙනවා එක්ක ගැටෙනවානේ. එතනමයි තණ්හාව තියෙන්නේ. එතනමයි රාග දේශ මොහ සිත් උපදී. බාහිර දෙයක් තියනවා කියලා ගත්ත තැනමයි ඒකට ඇලෙන්නේ ගැටීම තියෙන තැනමයි රාග දේශ සිත් අතගෙන තැනමයි තණ්හාව හටගන්නේ එතනමයි, අල්ලගන්නේ එතනමයි, උපාදාන හටගන්නේ එතනමයි, ජාති ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙන්නේ බාහිර දත් තිබ්බොත් තමයි. බාහිර දෙයක් නැත්තම් ඔක්කොම නැහැ. ඒ කියන්නේ භව නිරෝධය යනවා. මේ මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ මේ පැහැදිලි කරන්නේ පොඩ්ඩක් මේ පොඩ්ඩක් මේ ඔබතුමාට ලං කරලා දෙන්නේ මේ පාළි අඩු කරලා. නැත්තම් අපට ලොකු පරයක් තියෙන ඕක කියනකොට එපා වෙනවා සමහර අයට. නමුත් ධර්මයේ තේරෙන එක්කනට ඒක වටිනවා. භාෂාව ඒ පාලි වචන ඔක්කොම දන්න කෙනා අතනින් තමයි හොයන්නේ පාලි වචනේ. ඔබතුමා එන්නේ මෙවැනි ගන්න ඔබතුමාට ඕනේ ඇත්ත විතරයි. ඔබතුමාට දෙන්න ඕනේ මේ ඇත්ත ප්‍රායෝගික පැත්තකින්. එතකොට. දැන් ඔබතුමාට තේරෙනවානේ බාහිර දා තිබුණ නැත්තම් මොකටද ආස කරන්නේ? මොකටද තණ්හා කරන්නේ? නෑ තණ්හාව මේ තණ්හාව නිසා සිත හැටගන්න එකක් නෙමෙයි. සිත නිසා මේ හට ගැනීම නිසා තණ්හාව හට ගන්නවා. එහෙමනම් මුලින්ම දාන්න ඕනේ අවිද්‍යාව පත්‍ය නෙමෙයි තණ්හාවනේ. ඔව් දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට මේක කොච්චර සත්‍යද කොච්චර ආශ්චර්යද කියලා හිතලා ඉවරලා ඔක ඔක ඕක ඕක නේද සත්‍ය කියන එක බලන්න ගියාම ආයේ එනවනේ මේ මේක අමුතුවෙන් බලන්න යන්න එපා. අපි කියනවා ඔබතුමාට හොඳ වැඩක්. මෙහෙම කරන්න. ඔබතුමා මේ සාමාන්‍ය විදිහටම ඉන්නේ. ඔය ධර්මය දැන් දැනගත්තනේ. ඕක ඕනාවට වැඩිය උපාදාන කරගන්න නැතුව සරලව මේක වැඩෙනවා. මේකට හේතුවක් තියෙනවා එහෙම කියන්නේ. මේක මේක ඇත්තම කිව්වොත් මේක දැන් දැනගත්තට පස්සේ අතුලාන්තේ මේක මේක මේක ඥාණයෙන් යන ගමනක් තියෙනවා. මේක ඔබතුමා හිතනවා කියන එක සිතුවිල්ලන්නේ. ඔබතුමාට ඥාණය කොයි වෙලාවක හරි පුළුවන් ද හිතලා ගන්න. ඔබතුමාට ලුණු රා හිතලා පුළුවන් නම් ගන්න. එක ගන්න බෑ. ඔබතුමාට ලුණු රා හීනෙන් එන්නේ නැහැ. <laughs> පුළුවන් නම් එනවාද කියලා බලන්න ඔබතුමා. ඒ කියන්නේ මේ ඥායනේ ඥානේ කියන එක ඇත්තටම මේ සිතට සම්බන්ධයක් නැහැ. හැබැයි මේ ඥානේ තමයි නැවත නැවත මේ මේකේ රහස. මේකේ රහසක් මේක. ඒ කියන්නේ මේකේ ධර්මයේ තුල තියෙන මේ ඥානයේ අවදි වෙන තැන තමයි දස ඥාන, උද්‍යව්‍ය ඥාන, බය ඥාන, බයතුපත්ඨා ඥාන, මුඤ්ඤුතු කම්මිතා ඥාන ආදීනවා මේ දස ඥාන කියලා පෙන්නනවා. සප්ත විසුද්ධිය කියලා පෙන්නනවා. මේ ඔක්කොම තියෙන්නේ මේ අභි ඥායස අධිගමය කියලා කියන්නේ බුදුන් වහන්සේ නිබ්බාන සත්‍ය ක්‍රියා කියලා කියන්නේ ඥානයන් හරහායි නිවන් මඟ යන්නේ. මේක සිතුවිලි නෙමෙයි. මේක මේක දැනගන්න එකත් මාර පුදුම වටිනවා. මොකද දැන් සමහර අය දැන් අපි දකිනවා මේ අද මේ සමාජයෙන් දැන් සමාජය වෙනකොට මේ සිතුවිලි වලින් නිවන් දකින්නත් උත්සාහ කරනවා. ඒක වෙන්නේ නැහැ කවදා. ඒ සිතුවිලි වල විඥානේනේ විඥාන නාම රූප ඒවා ඒකෝ ඒ ධර්මය දන්නේ නැති වෙනවා නේද? සාම සමහර ඇත්තට අපිට පුදුමයි මේ සමහර කාට ඒව ලොකු වචන තියෙන හඳුනුරු කියන්නේ. ඉතින් අපිටත් හරි පුදුමයි මේ ධර්මයේ මූලික සිද්ධා ඒක මූලික තැනටවත් ඇවිල්ලා නැහැ කියන්නේ. දැකලා නැහැ. මේ මෙතන තියෙනවා මේ සිහිය මේ සිහිය කියන්නේ සමතේ නෙමෙයි මේ සිහිය කියන්නේ ආර්ය භූමියේ මෙතන මේ උපදින මේ මේ ඇවිල්ලා මේ මේ සම්පජානය කියන්නේ මේ මේ සිහිය කියන එක මොහත කියන එක ශුන්්‍යතාවය කියන එක මේ සිතුවිලි වලින් මිදෙන තැන හරි සැහැල්ලුවක් දැනෙනවා දැන් ඔය මොහත මේ මොහතට අවදිය කියන තැන අවබෝධ වෙනකොට මේ සිතුවිලි වලින් මිදුණු ස්වභාවය හැමතිස්සම එයාට නිකම්ම දැනෙන්න ගන්නවා. මොකද එයා දැනගන්නවා මෙහෙම ස්වභාවයක් තියෙන බව. මේ සිත වද දෙන බව, මේ සිතට දෙයක් ආවම ඒක කෙරණ කම්ම හිත වද දෙන බව. ඊට පස්සේ ඒක උනාට පස්සේ මේක සිත සෑල්ලු වෙන බව. ඒක ආර්ග ඉලාස්ටික් එකක් ඇද්දා වගේ තමයි මේ සිතට දෙයක් එනවා කියන්නේ. ආරම්මණයක් එනවා කියන්නේ. ඊට පස්සේ ඒක ඉවර වෙනකන් සිත වහලෙක් වගේ දුවවනවා. තියාගෙන. ඒක කරන්න කියලා. දැන් වාහනයක් ගන්න හිතනවා කියලා හිතන්න. එතන වාහනේ ඝනකම වද දෙනවනේ. තියෙන වාහනත් වෙනවා, දකින්න දකින්න වාහනෙත් බලනවා. ඊට පස්සේ ඒක ගන්නකම් සැලසීමක් නැහැ. එහෙම නෙමෙයිද? ඒක ඒක නිකන් ඒක දැනෙන්නේ නැද්ද? ඒ වගේ තමයි ගෙදර තීත ගන්න ගියත් එහෙමයි ගෙදරට පුටුවක් ගන්න ගියත් එහෙමයි ඇඳුමක් ගන්න ගියත් එහෙමයි මේ මිනිස්සු දුක් විඳිනවා මේ හිතින්ද දුක් විඳින්නේ මේ සිතුවිල්ලකින්ද <laughs> හැබැයි මේක අවබෝධ කරගත්තොත් මේ මේක මේක හැබැයි මෙහෙම අපි දැන් පුරුදු වෙලානේ තියෙන්නේ. අපි දැන් සෑහෙන කාලයක් පුරුද්ද කරලා තියෙනවා මේ සිත පුරුදු වෙලා තියෙනවා. අපි දත්ම දින්නේ පුරුද්දට, කොණ්ඩේ පීරන්නේ පුරුද්දට, ඇවිදින්නේ පුරුද්දට. අනිත් අයටත් අපි අපි විච්ච පුරුද්ද තමයි අපි හිතන්නේ හරි කිය. අද අපි එයාටත් ඒක තමයි කියන්නේ කරන්න කිය. නමුත් බලනකොට මේ පුරුද්දම තමයි මම කියන්නේ. මම කියලා වෙන 아무තු දෙයක් නෑ. මම කියන්නේ පුරුදු ටිකට. දැන් අතර මේක තව ගොඩාක් මෙහෙම ඉතින් ධර්ම දේශනා නම් ගොඩක් තියෙනවා අපි දාලා ගොඩාක් මේ විදිහට කියන්න තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අපි බැලුවොත් දැන් අපි දරුවා ගාව ඉන්නවා තාත්තා කෙනෙක් විදිහට. නෝනා ගාව ඉන්නවා මහත්තයෙක් විදිහට. අපි රස්සාව කරන තැන ඉන්නවා දැන් ඔබතුමා ඉන්නවා ඔබතුමා නිලධාරියෙක් විදිහට ඉන්නවා. එතකොට ඔබතුමාගේ ඒ නිලයට තමයි එතන ගරු කරන්නේ. ඊට පස්සේ දරුවා හිතන්නේ තාත්තා කියලා. දරුවට ඕන්නේ තාත්තාගේ චරිතය. දැන් ඔබතුමා දරුවාගේ ඉස්සරහා තාත්තාගේ චරිතය තමයි රඟපාන්නේ. නෝනා ඉස්සරහා මා මේ මහත්යාගේ චරිත තමයි කරන්නේ. ඔබතුමා දැන් රැකියාවට ගියාම අර හමුදා නිලධාරියාගේ ඒ ඒ ඒ චරිත තමයි කරන්න ඕනේ. මොකද ඒක කරන්න වෙනවා. ඊට පස්සේ ඔබතුමා පන්සලට ගියොත් එහෙම සුදු ඇඳගෙන බාහිර රූපෙත් ඒක වෙනස් කරනවා. ඇතුලේ තියෙන වචනත් වෙනස් කරලා අර අන්තිමටම අර පන්සල ඇතුලේ ඒ සාසනික වචන කතා කරන්නේ. ආමුදුරෝ ගාව උපාසක මහත්තයා වගේ රඟපානවා. මේ එකම කෙනා අපි හිතමු ඔබතුමාට නමක් තියෙනවා කියලා කමල් කියලා. දැන් කමල් කියන්නේ අතර මේ කවුද? මේ දරුවන්ගේ තාත්තද? අතර ඔබතුමා කවුද? අපි ඔබතුමා කවුද කියලා ඔබතුමා අර දරුවන්ගේ තාත්තද? එහෙම නැත්නම් නෝනාගේ අර මහත්තයාද? එහෙම නැත්නම් අර ආයතනයේ හිටපු අර නිලධාරියාද? එහෙම නැත්නම් අර පන්සලේ හිටපු උපාසක මහත්තයාද? අතරම ඔබතුමා කවුද? ඒකට උත්තරයක් දෙන්න ඒ තමයි අපි අපි ඇත්තටම මේ මම කියලා අදාගත්ත එක <laughs> මේ මේ අපි අපි කළා තියෙන්නේ මොකද්ද කියලා ඉතින් මේ මේක තමයි අපි හදාගත්ත අපි හදාගත්ත එකක් මේ තියෙන්නේ. අපි හිතන්නේ මම මේවා ගැර කණ්ණාඩියෙන් දැකපු රූපේ තමයි අපි හිතන්නේ මම මේ කියලා. නමුත් ඇත්තටම දැන් ওই කය වලලන්නේ හිතනේ මැරලා තියෙන්නේ. දැන් හිත කියන්නේ රූපයකට නෙමෙයිනේ. එහෙනම් මෙච්චර කාල තිබුණේ අර රූපේද නැත්තම් හිතද? එතකොට මේක හරි බලන්නකො මේ කෙනා කවුද කියලා. ඒක තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. ආත්මේද රූපේ කියන්නේ රූපේද ආත්මේ කියන්නේ ආත්මේ තුල රූපයක් නැහැ රූපය තුල ආත්මයක් නැහැ බුදුන් වහන්සේ ওই කතාව කියනවා රූපා නිච්ච කියනවා රූප රූපං අත්තතෝ සමනුපස්සති අත්ත නීවා රූපං සමනුපස්සති රූපස්මින් වා අත්තාන සමනුපස්සති ওই විදිහට දිගටම මේ මේ රූපේ තුල ආත්මයක් තියෙනවද කියලා අහනවා ආත්මය තුල රූපයක් තියෙනවද කියලා අහනවා එහෙම දෙයක් නැති බව පෙන්නනවා අර අපි කිව්වේ කණ්ණාඩියෙන් බලලා මේ හැඩතලේ මේ රූපේ මමයි කියලා හිතන දෙයක් තියෙන්නේ කියලා. හැබැයි සිතුවිලි වල දෙයක් නැහැ කියලා අපි කිව්වේ. පොත කියලා අපි හදාගත්ත දේ වගේ මේකත් හදාගත්ත දෙයක් කියලා. අතර මෙතන එහෙම දෙයක් නැහැ දෘෂ්ටියක් තියෙන්නේ. අර අර පුරුදු ගොඩකට අපි ඊට පස්සේ අද්දැහි වෙලා ඉන්නවා. අපි හිතනේ පුරුදු අපේ කියලා. දැන් ඔය අපි අපි දැන් ඔය ඇත්තටම කරන්නේ රඟපාන ගන්නේ. හොඳට බැලුවොත් ඒක තේරෙනවා. අපි අර චරිත පොඩි කාලේ ඉඳන් දකිනවා. දැන් මොන්ඩිසෝරි ළමයෙක්ගේ අපි ඇත්තටම පොඩි කාලේ දකිනවනේ දොස්තර මහත්තයා අර අර විදියට නලාවක් දාලා අරම ඉන්නවා. ඒකත් ඊට පස්සේ මේ පොඩි කාලේ ඉඳන් අර දරුවට පොරවන්නේ. අර දරුවට ඊට පස්සේ විභාග කරන්න කියන්නේ මේ දොස්තර මහත්තයා කියනවනේ දැන් ඕලල් කරනකොටම කියනවා. ඒලල් කරනකොටම අහනවා ඔබ මේ විෂය තොරගන්න. එහෙනම් බයෝසයන්ස් කරන්න. ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන මේක කරන්න. නැත්තම් ඔබ ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන මේ විෂය කරන්න. දැන් මේ යට ඉඳන්ම දැන් මේ මේ කොපි කර කර යන්නේ අර අර චරිතය හදන්න. අපි බලනකොට චරිතයන්නේ හදාගෙන තියෙනවා. දැන් අරකට ඕනි කරන දැනුම් පද්ධතිය හදා ගන්නවා. අරකට ඕනි කරන ටික විභාග ටික කර ගන්නවා. අන්තිමටම අර විදිහට පුටේ වාඩිලා ඉන්න අර අර දැකපු රූප සංඥාව. අර පොඩි කාලේ දාපු සංඥාව තමයි දැන් තියෙන්නේ. දැන් සංඥාවනේ තියෙන්නේ. දැන් මේක ඇවිල්ලා මේක මේක ඇවිල්ලා මේක හරි බුදුම හිතෙනවා මේක දැන් මෙහෙම මෙහෙම මෙහෙම කියාගෙන යනකොට මේක මේ කියන්නේ යන්නේ මෙතන ආත්ම කතාවක් නෑ මේ සිස්ටම් එකේ සංඥා අභිසංකරණයක් තමයි ඔය තේරෙන්නේ. ඒ කියන්නේ මේ සංඥා මේ සංඥා බවට පත් වෙනවා. ඒක බුදුන් වහන්සේ පෙන්නනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති වේදනා වේදනත්තාය සංකතං අபிසංකරෝති කිය ඔන්නෝම සංඥා සංඥාත්තාය සංකතං අபிසංකරෝති සංඛාර සංඛාරත්තාය සංකතං අபிසංකරෝති කියනවා. ඒ අபிසංකරණය කරනවා කියන්නේ දෙයක් බවට පත් වෙනවා. අපි අර නිලය බවට පත් වෙනවා. අපි හිතා ගන්නවා. අර සූට් එකත් අඳ ගන්නවා. අර අර ඒව ටිකක් ගන්නවා. අර විභාග ටිකක් පාස් කරනවා. අපි ඒ බවට හිතා ගන්නවා ඊට පස්සේ අපි යා කිය. දොස්තර මහත්තයා අර තියෙන විෂය ටික සේරම හදාarලා අර ටික සේරම මේවා කරලා හිතා ගන්නවා මම තමයි දැන් මෙයා. අර ගත්ත සංඥා. අර නලාවක් දාලා අර ටයි එකක් දාලා අර විදියට අර ඒක තමයි දැන් අනිත් ඇගේවත් එක දැන් මේක මැන මැන යන්නේ. එතකොට මේක දැන් මෑයාට හිතෙන්නේ ඒක තමයි හරි වැඩේ කියලා. නමුත් ඒ ඔක්කොම ඔක්කොම ඒක එන මායාව බලමු. අපිම හදාගෙන අපිම හිතාගෙන අපිම ඉන්නවා ඒක දාගෙන. මේක ඇවිල්ලා අර බයිසිකල් ඩයිනමෝ වගේ කියන්නේ. දැන් මේ මොහොතේ මේ මොහොතේ අපි බාහිර දැන් අපි හිතමු දැන් අර එක උපමාවක් ගමු. අර හැමදාම නිතරම ගන්න එක අර පොත. දැන් මේ මොහොතේ අපිට මේ වර්ණ හැඩතල යනකොට අපි කරන්නේ පොත කියලා. පොත කියන ඒ සැනින්ම අර බයිසිකල් ඩයිනමෝවේ අර අර බාහිර නැති දෙයක් තියනවා කියලා එකපාරටම ගත්තානේ. පොත කියලා දෙයක් බාහිර නැහැනේ. දැන් තියනවා කියලා ගත්තානේ. ගත්ත ගමන්ම ස්පාක් වෙලා අර දනරින දෙකේ කරන්ට් එකක් ඇවිල්ලා අර විඤ්ඤාණය වගේ ලයිට් එකපත් වෙනවා. දැන් අපිට පොතක් තියෙනවා. දැන් බල්බ් එකපත් වෙනවා. මෙන්න මේ වගේ අපිට මේ සංඛාරා කියන්නේ අපිට මේ දැන් ඔය දැන් අපි ගත්තොත් දැන් මේසේ කියලා ගන්නකොට අතට ඇල්ලුවොත් අද ගතියක්නේ ඇහැට පේන්නේ වර්ණයක්නේ. කනට දැනෙන්නේ ශබ්දයක්නේ. නමුත් අපිට එන්නේ මේසයක්නේ. මේ අර අර ඔක්කොම ඔක්කොම කරගෙන එක ෂනේ හරියට මේ ස්පාක් ගුලියක් වගේ ශබ්දේ හැඩතල වර්ණ මේ ඔක්කොම තද ගතිය දැන් ත්‍රිමාණ වෙනවනේ අර ගස් කොළන් තියෙනවා පර්වත තියෙනවා උලන් තියෙනවා ලෝකෙම ත්‍රිමාණ වෙනවනේ ඒ සිහිරම එකට කරකිනවා සංඥා ටික එකට කරකිලා ගමන් තමයි වෙනවා සංඥාවල් ලෝකයක් කියලා මේක ඇත්තටම මේක ඇතුලේ සිත ඇතුලේ තියෙන එළියේ නෙමෙයි. දැන් එළිය දැන් දැන් අපි ගත්තොත් එහෙම දැන් වර්ණාන්තතාවයේ තියෙන අය ඉන්නවනේ. ඒ සමහර අයට කහ රතු පාට පේන්නේ සමහර අයට කොළ පාට පේන්නේ සමහර අයගේ ඇහි කළු බබා ලොකුයි. සමහර අයගේ ඇහි කාචි පොඩි. එක එක්කිනාට එයාගේ සමහර දැන් ওই සත්තු බලුවොත් එහෙම කරපොත්තට පේන්නේ රතු පාට ලෝකයක්. සමහර ඔය ඔය ඔය මීමැස්සෝ වගේට අටස් ලෝකයන්නේ පේන්නේ අටක් වගේනේ පේන්නේ. ඒකද මේ අපේ අපි මේ අපි මේ එළිය තියෙන එකක් නෙමෙයිනේ දකින්. අපි අරකින් හදාගත්ත සංඥාවක් තියෙන්නේ. ඉතින් අපිට කොහොමවත් කවදාවත් මේ මහ භූත පේන්නේ අපි දකින්නේ අර සිතුවිල්ල. අයකේ තියෙන නාමය සද්දය. සද්දෙට වර්ණ හැඩතල එකතු වෙනවා කියන එක තමයි ඇත්තටම මේ මේ සිතේ සතක්. සද්දෙට වර්ණ හැඩතල විතරක් නෙමෙයි අනිත් ඒවාත් ඇවිල්ලා මේක ජී ත්‍රිමාණ වෙලා තියෙන්නේ. ඇත්තම අපිට ඒක නැති කරගන්න බැරුව ඉන්නේ. ඒක දැන් ඇත්ත වෙලා ඒක නැති කරන්න බෑ. වගේ හින්දා ඒක ඒක ස්වාමීන් වහන්සේ ඒක ඒක ඒක ඒක කියන්න තේරෙන්නේ නැහැ ඒක ගැති ඒක පිළිගන්න ඒවයි කියන පිළිගන්න හිතෙන්නේ නැහැ. <laughs> පිළිගන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි හරි නේද? පිළිගන්න හිතෙන්නේ නැහැ. <laughs> ඒක එකවට තමයි පිළිගන්න බෑ. ඒක පිළිගන්න එක එකක් වෙනවානේ දෘෂ්ටියක් මේක ටිකක් Tamanටම දැනෙන්න ඕනේ. ඒකයි මේ සාන්දිටික පැත්ත. ඒකයි මේ ඇත්තම මේ ඥානෙට දැනෙන පැත්ත කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. පිළිගන්න නැති එක සිතුවිල්ලෙන් වෙන්නේ. ඒක විශ්වාස කරන එක නැති එකනේ. ඒක තමන්ගේ දත්තත් එක්කනේ ගලපාන්නේ පෙර දත්ත නව දත්තනේ. කලින් සංඥා නව සංඥානේ. ඒ අනුවනේ මේක මේ මේක මේක ඇත්තද නැද්ද අපි අපි හිතන්නේ සංඥාවල අනුවනේ. අපිට තියෙන දත්ත අනුවනේ අපි අපි හිතන්නේ. හිතන එකක්නේ අපි පිළිගන්න එකයි නැති එකයි. නමුත් මේ ඥානය කියන ලුණු රහ කියන එක එහෙම එහෙම එකක් නෙමෙයි. ඒක දැනනවා ඒක ආයි කවදා බොරුවක් වෙන්නේ නැහැ. අන්න ඔය වගේ එකක් වෙන්න ඕනි මේකත්. මේක Tamanta අර දැනෙන දැනීමට අවදි වෙන්න ඕනේ. ඒ දැනීම ඔස්සේ ගමන යනවා. ඒක කිසිවක වෙනස් වෙන්නේ නැහැ. මේ කියන දේ වෙනස් වෙන්නේ නැහැ. මේ ලෞතුරු පැත්තලා ආර්ය භූමිය එහෙම එහෙම ලෞකික භූමිය වගේ ආර්ය සමාධිය කියන්නේ අනිමිත්ත සමාධිය කියන්නේ සදාතනිකයි. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ලෞකික සමාධි ගිලිහුණාට ආර්ය භූමියේ එහෙම ගිලිහෙන්නේ ඒක වෙනස් වෙන්නේ ඒ කියන්නේ මේ ආර්ය භූමියේ අපි කියන සෝතාපන්න කියලා සෝතාපන්න කෙනෙක් නැවතත් පු탁ජන වෙන්නේ ඒකට හේතුව සෝතාපන්න කියන්නේ එයා මේක දැනෙන්නේ ඥානෙට. සාන්දිටික අකාලික ඒපස්සික ඕපනායක පත්තුප්පන්න ධර්මයේ කියන්නේ ඒකයි. සාන්දිටිය ගැන Taman තමයි දැනෙන්නේ. අකාලිකයි කියන්නේ මේකට කා තුන් කාලෙකුත් නැහැ. කාලයකට වෙන් කරන්න බෑ. ඒපස්සික ඕපනය කියන්නේ මේක ඕනම කෙනෙකුට මේ මොහොතේම දැනෙන එකක්. ඒකයි ප්‍රත්‍ය උප්පන්න ධර්මතාවය. ඒක මේ මොහොතේ ඇති වෙන නැති වෙන ධර්මතාවය තුළ දෙයක් නැහැ කියලා අපි කියනවා. පොත මේසේ ඇඳ කියලා දේවල් නැහැ. සම්මුති ප්‍රඥප්ති නාම නැහැ. මෙතන අපිට දැනෙන දැනීම සිහියක් විතරයි දැන්. ඒ සිහිය තුළ අවදියක් විතරයි තියෙන්නේ. දැන් මේ ඔබතුමා මෙච්චර අපි දන්නවා මේ මේ මෙතන මේ මේ දැන් මේ මොහොතේ අපි ප්‍රායෝගික පැත්තට බලමු මේ දැන් මේ මොහොතේ ඔබතුමා කිව්වා වගේ රැකියාව කරන වෙලාවට හරි දැන් අර පුරුදු වැඩි නිසා ඒක ගොඩාක් ප්‍රබල වැඩි ඒවා ප්‍රබල වැඩි ඒක නිසා හෙට දවසේ ඔබතුමාට එකපාරට මේක පේන්නේ මේක මෙහෙම දෙයක් තියෙනවා තමන්ගේ සිත වැඩ කරන ස්වභාවයට තමන්ට ඒ ස්වභාවයට සිත වැඩ කරපු බවට සිහියක් අවදි වෙනවා තමන්ගේම සිහියක් අවදි වෙනවා මට මෙතන වැරදුනා මම මෙහෙම දෙයක් කරා මම මෙහෙම මෙහෙමයි හිතුවේ ඒ නිසායි මම මෙහෙම කරේ මට මෙන්න මෙහෙම සිතක් දැන් මේ මේ හොඳ සිහියක මේ මේ අවදි වෙනවා පැත්තකින් ඒක සාමාන්‍යයෙන් තියෙනවා ටිකක් හරි මනුත් තියනවනේ එහෙම ස්වභාවයක් මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ස්වභාවයක් දැනෙනවනේ සිතක් ඇතිවෙන බව දැනෙනවනේ අන්න ඒක දියුණු වෙනවා දැන් මෙතන දියුණු වෙන්න හේතුව තමයි මේ මේ ඇත්ත දකින්න ඕනේ. දැන් ඔබතුමා කොච්චර වැඩ තිබුණත් ඒ ඔක්කොම මේ හිතනේ කියලා හිතමු ගමන් ඔබතුමා දකිනවා මේ සත්‍ය. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ අර එන අරමුණට අවධානය යොමු කරපු ගමන් ඔබතුමාට යථාභූත ඥානය මෙහෙන් ආපු ගමන් දෙක අනිවාර්යම කම්පණය වෙන්නේ නැහැ ඒක. ඊට පස්සේ ඔබතුමා දකිනවා මේ සිතුවිල්ලක් කියලා. ඔබතුමා දකිනවා මේ හිතේ තියෙන්නේ කියලා මේ කතාව. ඔබතුමා දකිනවා දැන් බාහිර මුකුත් කරන්න ඕනේ තමන්ගේ මිත වෙනස් කරාම හරි කියලා. දැන් බැනුම් කියලා දෙයක් තියෙන්නේ අපි බැනුම් දන්න හින්දානේ. අපි තුමු දෙමළ කෙනෙක් බැන්නා කියලා අපි දන්නේ නැහනේ. ඔව්. ඒතර මගේ හිතේනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඔව්. දැන් අපි තුමු අපි බුදුන් වඳිනවා කියලා සම්මුතිය තුළ සාමාන්‍ය මේ ධර්මයේ දන්නේ නැතුව අපි තුමු බුදුන් වඳිනවා කියලා. එයා වඳින කෙලිම බාහිර මැටි පිළිවෙ බුදුන් ඉන්නවා කියලානේ. ඔව්. දැන් ඔබතුමා මේ ධර්මයේ දන්නවනේ. දැන් ඔබතුමා බුදුන් වදිනකොට බුදු පිළිමය කියලා අපි හිතනවානේ. එතන අපි අපේ හිතේ බුදුන්ට නෙවඳින්නේ. සංකාරවලින් දැන් විඥාණයෙන් දැනෙන්නේ. ඒක වැඳලා තියෙන අපේ හිතටම. ඔව්. දැන් අපි බාහිරට කවදාවත් වැඳලා නැහැ. ඔව් බාහිරට වැඳලා නැහැ. දැන් ඔබතුමා ඔබතුමාටම නෙවඳින්නේ. ඔව් ඇත්තටම බැලුවොත් මටම තමයි වැඳලා තියෙන්නේ. <laughs> ඔබතුමාට මොකද හිතේ? ඕක දැන් හොඳට වෙන කරාම තවත් දේවල් දැනේ. ස්වාමීන් වහන්සේ ඒක කියනකොට තේරෙනවා. අත ඊට මේක මුතුමාට තේරෙන්නේ මේකයි. යොමු වෙච්ච ගමන් ඕක ඕක අමතක වෙනවා. මේක ඔබතුමා තාම ඒක කල්පනා කරොත් නෙන්නේ කියන්නේ. ඒ කියන්නේ සිතුවිල්ලෙන් ගන්නෙ තාම. ඔබතුමා ඕක ගන්න ඕනේ. දැන් ඕක තව ටිකක් වැඩි කරොත් එහෙම අතට යනවා. අවදියට එනවා. ඔබතුමා දවසට නිදි ගන්න කලින් හරි විනාඩි 10ක් 15ක් හරි එක්ක පත්තරයක් බලන වෙලාවට ටී එක බලන වෙලාවට හරි ඔය මොකක් හරි නිකන් වාඩි වෙලා ඉන්න වෙලාවට හරි විනාඩි 10ක් 15ක් ඔක හැමදාම කරන්න පුරුදු වෙන නිදි ගන්නකොට ඇඳට ගිහිල්ලා විනාඩි 5ක් නිකන් මේ නිකන් තමන්ගේ හිතේ ස්වභාවයම නිකන් නිකන් එන ඒවා ටිකක් බලන නිකන් ඔය කොහේ හරි නිකන් විවේකයේ ඉන්න වෙලාවට හරි ඔය වාහනේ යන වෙලාවක හරි මේ හිතද කියලා පොඩ්ඩක් නිකන් නිකන් බලන්න නිකන් අම දවසේම පොඩ්ඩක් විනාඩි 5ක් කරන් අපි කිව්වත් ඔබ සමහරට දැනේ සතියක් තමයි මට මේ ස්වාමීන් වහන්සේ මුළු දවසම මම උත්සාහ කරන්නේ ඒව කර කර ඉන්නවට මට මම මම දැන් මම මෙහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මීට අවුරුදු දෙක තුනකට කලින් මම ෆිල්ම් මට ෆිල්ම් බලන්න ඕනකම තිබ්බා ඒ වගේ ගොඩක් දේවල් දැන් මේ මේ මේ අවුරුද්දක එකමාරක දෙකකින් නම් ඒව ඔක්කොම නතර වෙනවා මේ ඒක මේ අවශ්‍යතාවයම තමයි තියෙන්නේ දැන් මේ ඒ කියන්නේ ඒ කියන්නේ දැන් ඔබතුමා ටීවී එකේ ෆිල්ම් පේන්නේ නැහැ හිතේම තියෙන බව පේනවා ඒ සවනස ටීවී එකේ නෙමෙයි මේ මිනිස්සු ඉන්නේ තමන්ගේ හිතේ හිතන බව කියලා දැනෙනවා ඒ කියන්නේ ඔව් දැන් ඒවට කිසිම එහෙම ඇල්මක් ඉන්නේ මේ වැල්මක් නැහැ ඒව නැති වෙලා දැන් බොහොම නම් රෝස් නැගිට වෙලා මම උදේ වැගිටලා වතුර ටික බොනයි කියලා සිහියෙන් ඒ වැඩ ටික කටයුතු ටික කරගෙන යන්නේ. ඔබතුමාට මේ ඔබතුමා අපිට දැන් සාමාන්‍යයෙන් අපිට දැනුන විදිහට වැඩිය ඔබතුමා දිනුනේ ඒ කියන්නේ. ඒ කියන්නේ ඔබතුමා සාමාන්‍යයෙන් අපි හිතුවේ සාමාන්‍යයෙන් මේ මේ රාජකාරීට ගියාට පස්සේ මේ මේ මේ අවධානයේ සම්පූර්ණයෙන්ම එතනට යනවා මේක පේන්නේ නැති වෙනවා කියන තැනක ඉන්නවා කියලා නමුත් අපිට දැනෙන විදිහට දැන් ඔබතුමා ඔය දෙන අදහස් කිරීම අනුව ඔබතුමා සාමාන්‍යයෙන් යම්කිසි පීරියඩ් එකක් ඒ කියන්නේ මේ ස්වභාවය තුළ ඉන්නවා දැක දැක උත්සාහක යෙදෙදී ඉන්නවා. ඉන්නවා ස්වාමීන් වහන්සේ දවසෙන් 100 දවසට 30ට 50ම එහෙම තමයි ඉන්නේ. ඉතින් ඒක ඒක හරිද නැද්ද කියලා දැනගන්න තමයි බුහාමසට කතා කරන්නේ. අවසානයේ ගඟට කැපුව ඉනි වගේ වුණොත් නෑ. ස්වාමීන් වහන්සේ ඇත්තටම මීට අවුරුදු 10 කට විතර කලින් ඉඳන් භාවන ආනාපාන භාවනාව මෛත්‍රී භාවනාව ඕවා කරන්න පටන් ගත්තා. නමුත් ඒවා එකකින්වත් ඒ කියන්නේ ඉස්සෙල්ලා භාවනා කරද්දී චිත්තට අර චිත්ත ඒකාග්‍රතාව වෙනකොට හරි සහැල්ලුවා සතුටක් දැනුණා. නමුත් ඒවා දිගින් දිගටම කරුණෙත් නැහැ. ඉතින් ඒවා දැන් අද වෙනකොට හිතෙනවා ඒ ඒ ඒ ගත වෙච්ච කාලය අපරාධ කියලා. එහෙමත් හිතෙනවා. තව මැරෙන්න තව අවුරුදු අතර ඔබතුමා හෙට මැරෙයිද අද මැරෙයිද දන්නේ නැහැ. ඒ ගත වෙච්ච කාලේ මේ හරියටම මම මාර්ගයට යොමු වෙලා දෙයක් කරගත්තා නම් ඒක ඒක කොච්චර වටීවිද කියලා දැන් හිතනවා. ඉතින් ඒකින් තමයි ස්වාමීන් වහන්සේට කතා කරේ ස්වාමීන් වහන්සේ තමයි මේකට හරි උත්තරයක් ගන්න තියෙන සුදුම බුද්ධයා කියලා තේරුම් ගන්නවා. ඒ ප්‍රතිපදාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මෑත කාලේ. ස්වාමීන් වහන්සේ ඔව් ඔබතුමා ඔබතුමා ඔය කියපු දේ මේ මේ ඉතිරි ඉතිරි ජීවිතලා ඉන්නේ කොහොම ටික කාලයක් වෙන්න පුළුවන් ඒ කාලය ඇතුළත හරි දෙයක් දැන් උදේ ඉඳන් නැගිටලා මම මහන්සි වෙන්නේ මේ ධර්මය ප්‍රගුණ කරන්න. ඒ කියන්නේ මම මම මගේ මුළු ජීවිතේම දැන් කැප කරලා තින්නේ ධර්ම මේ මේ ජීවිතේම ධර්මයට තමයි මම කැප කරලා තියෙන්නේ. මම හැම මොහොතක්ම සිහියෙන් ඉඳලා වැඩ ඒක ඒක කරන දේ හරිද කියලා දැනගන්න තු වැරදි කරනොත් එහෙම ඒත් අපරාධයන්න ස්වාමීන් වහන්සේ. ඔබතුමාට ඒක හරියටම දැනගන්න ක්‍රමයක් අපි කියනවා. ඒ කියන්නේ දැන් මේ ලෝකයේ ඇත්තක් නොවන බව ඔබතුමාට පැහැදිලි. පැහැදිලි ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි. මේ සිතෙත් එහෙම දෙයක් නැති බව පැහැදිලි. හිතෙත් එහෙම දෙයක් නැතිව පොත් මේස කියලා දෙයක් හිතේ තියෙන්න බෑනේ. භෞතික දේවල් හිතක නැහැනේ. ඒක නිසා අපි හිතන දේවල් කොහොමද හිතක නැහැනේ. හිතක නැහැ. ඒක හරි. දැන් අපිට වතුර තිබා වුණාට මේ හිත කවදාවත් වතුර බීලා නැහැ. හිතින්නේ හිතන්නේ හිතටනේ හිතන්නේ වතුර තිබයි කියලා. ඔව් ඔව්. හිතට කවදාවත් වතුර බොන්න බෑනේ. හිතට වතුර බොන්න බෑ. හිතට බත් කන්නත් බෑනේ. හිත කවදාවත් බත් කාලත් නෑනේ. බඩෙක් කියලා හිතනවට මේ හිතට කවදාවත් බත් කන්න බෑනේ. ඔව් හිතට බත් කන්න බෑ ස්වාමී. හිතට කවදාවත් මේ ආයතන පහෙන් එළියට එන්න බෑ. හිතට එළියට එන්න බෑ ආයතන ආයතන පහ පහේ පහ පහ දෙක පණිවිඩේ විතරයි හිත දන්නේ. ඔව්. ආයතන පහෙන් එන පණිවිඩේ හිත දරනවා මිසක් හිතට බෑ එළියට. නමුත් අපි හිතින්නේ හිතන්නේ මේ ජීවත් වෙනවා, මේ මැරෙනවා, මේ කනවා, මේ බොනවා. ඔය හිත තමයි මායාව. අපිට මේ සත්‍ය අවබෝධ කරනවා කියලා තියෙන්නේ ඇත්තටම අපි බාහිර ඉස්සල්ලාම වැරදුණු තැන හදා ගන්නවා. බාහිර අපි හිතන දේ නෑ. දෙවෙනි එක තමයි අපි හිතන හිතෙත් එහෙම දෙයක් නෑ. එකක් පැහැදිලි. දැන් අපිට ඕනේ මේක ඇත්තටම අපි අත්‍තරම අපි මේ ධර්මයේ අපි හිතන දෙයක් වෙන්න බෑ අපිට ඒක ඇත්තම වෙන්න ඕනේ. ඔව් ඔව් ස්වාමීනි ඒ වෙනුවෙන් තමයි අපි දැන් පුහුණු වෙන්නේ. එතකොට ඒකේ ඒකේ නිවැරදිම දිශානතිය තමයි මෙන්න මේ සිතුවිලි වලට අයිති නැති පරම සත්‍ය දැනෙන ඥානෙට අවදි වෙන්න එක තමයි මොකද ඒතනින් තමයි මේ සිතක් ඇති වෙලා නැති වෙන මිදීම දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒත් වෙන ක්‍රමයක් ඇත්තෙම නෑ මේ සිතේ මිදීම බුදුන් වහන්සේ අත්‍තර මේ අවදිය කියන්නේ සත්‍යම. සිත කියන්නේ මායාව. ඒකයි අපි ඔබතුමාගෙන් ඇහුවේ ඔබතුමා කවුද? ඔබතුමා අර දරුවන්ගේ තාත්තද? බිරිඳගේ මහත්තයාද? නැත්නම් අර නිලධාරියාද? එහෙම නැත්නම් උපාසක මහත්තයාද? කවුද කියලා? අපි ඔක්කොම තියෙන සිතුවිලි ඔය රඟපානේම තියෙන. ඇත්තටම සිතුවිලි අපි මේ භාෂාව හැසිරෙන්නේ විදිහට පන්සලේ ගිහින් කතා බහ කරන එක නෙමෙයි අපි ආයතනය තුල කරන්නේ. ඒක නෙමෙයි අපි දරුවා ඉස්සරහා පෙන්නන්නේ. එයාට තාත්තා කෙනෙක් ඕනි. ඒක නිසා එයාට තාත්තා තාත්තාගේ එයා දරුවට අවශ්‍ය දේ තමයි තාත්තා විදියට පුතේ මේක මෙහෙමයි කියලා ඒ කියලා දෙන්නේ. නෝනට ඒව මුකුත් වැඩක් නැහැ. නෝනට වනේ එයා මහත්යාගේ යුතුයකම් ටික. එතකොට මේ මෙන්න මේ භූමිකාව ඇතුලේ සිතුවිලි තියෙන්නේ. ඔතන නෑ තමන්. තමන්ගේ අවධිය තමයි ඔය ඔක්කොම ඇත්තටම අර අපි හිතන්නේ අපි අපි නිතරම මට වැරදුනා අපරාධ එහෙම කරේ මම ඔන්නෝම දැනෙන දැනීමක් එන දැනීමක් තියෙන තැනක තමයි අපි විඳවන්නේ අපි ඇත්තටම ඔබතුමා මේක හොඳින් මේක හොඳින් ග්‍රහණය කරගන්න මේ ටික අපි ඇත්තටම තීරණ ගන්නේ අපේ ජීවිතය තුළ නියඩියාව තුලයි. අපි කලබල වෙලාවට නෙමෙයි ඇත්තටම තීරණ ගන්න මේ සිත මේ හැම මොහොත මේ අපි තීරණ ගන්න හැම මොහොතෙම ගන්න අවදිය තුලයි. අපිට ඒක තාම අහු වෙලා නැහැ. අපි මේ සිතුවිලි වලට කොටු වෙලා නිසා අපිට ඒක පෙනිලා නැහැ. මේ කේක් එකේ අයිසිං එක නෙමෙයි අපි කියන්නේ. කෙනා කියන්නේ. අයිසින් එක තමයි සිතුවිලි කියන්නේ. හැබැයි මේ අයිසින් එක අයින් කරාම ඇත්තම ස්වභාවයක් එළියට එනවා. එතනයි නිවන් දකින්නේ. මෙන්න මෙතනට අවදි වෙන්නයි අපිට බැරුව තියෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ අයිසින් එක අපි ලුකුවට දාලා තියෙනවා. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අයිසින් ටික සුද්ධ කරලා දාන්න. දැන් හැබැයි මේකත් කරන ක්‍රමවේදයක් බුදුන් වහන්සේ පෙන්නනවා. බුදුන් වහන්සේ කියනවා මේ අයිසින් ටික එහෙම්ම තියෙද්දි අර කේක් එක එළියට ගන්න ක්‍රමයක් අස්සෙන්. ඒ කියන්නේ තමන්ව අවදි කරන ක්‍රමයක් කියනවා. ඒක තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ සිතුවිලි වල රිංගන්න එපා කියලා. සබ්බේ ධම්මා නාලං අබිනිවෙසා කියලා. දැන් බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මේ සිතුවිලි තමන් නෙමෙයි කියලා. බුදුන් වහන්සේ පෙන්නනවා සබ්බේ ධම්මා නාලං අබිනිවෙසා මේ සිතුවිලි වල රිංගපු තැනයි අපිට දුක්ඛ සැප තියෙන්නේ කියලා. සිතුවිලි වලයි දුක් විඳින්නේ සැප විඳින්නේ. සිතිවිලි වලින් මේ සත්‍ය දැක්කොත් තමයි මිදෙන්නේ කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. යථාභූත ඥානයේ දැක්කොත් තමයි මේ සිතෙන් මිදෙන්න හැකියාව තියෙන්නේ. මේ සංඛාරා කියන්නේ සිතුවිලි. ඒ සබ්බ සංඛාර සමතේ කියන්නේ අනිච්චා අනිච්චාවත සංඛාරා කියලා. කියන්නේ මේ සිතුවිලි අනිත්‍යයි. සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය දකින්න බෑ සත්‍ය දකින්නකම්. මොකද සිතුවිලි රවට්ටලා තියෙනවා අපිව බාහිර තියෙනවා කියලා. සිතුවිලි ඒක තමයි අපිට දෙන පළවෙනි එක අන්තෝ ජටා බහි ජටා කියලා ගැට දෙකක් ගන්න. ඇතුලෙත් ගැටයක් එළියෙත් ගැටයක් ගන්න. ගැහුවට පස්සේ අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා ප්‍රජා තන්තං කුච්චම ගෝතෝමි කෝයිමම් විජටේ ජටා කියලා බුදුන් වහන්සේ මේ ජටා සූත්‍රයේ පෙන්නනවා ඇතුලෙත් ගැටයක් ස්වාමීනි එළියෙත් ගැටයක්. මේ ගැටෙන් ගැටේට වැදිලා මේ මේ මේ ප්‍රජාව අවුලෙන් අවුලට වැටිලා තියෙනවා ස්වාමීනි කියලා මේ ජටා සූත්‍රයේ බුදුන් වහන්සේගෙන් ඔය ප්‍රශ්නයක් නගනවා කියන විදිහටයි තියෙන්නේ. එතකොට මේකේ පෙන්නන්නේ මේ ඇත්තටම අපි දුක් විඳින්නේ අපි ගැට ගැහිලා ඉන්නේ ඔය එළියේ ඇතුලේ ගැට දෙක. බාහිර තියනවා කියලා එතන ගැට ගැහිලා හිතේ තියනවා කියලා හිතිනුත් ගැට ගැහිලා. නමුත් බුදුන් වහන්සේ මේකට කවුද මේ ගැටේ ලියන්නේ කියලා අහුවම කියනවා සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤ. ඒ කියන්නේ මේ පංචශීලයට සිල් නෙමෙයි. ඒ මහා මායා දේවියත් රැක්කන ඒ සිද්ධාර්ථ කුමාරයා දැකපු ඒවා නෙමෙයි. මේ කියන්නේ ආර්යක ආර්යවරු රකින්න සීලේ. උපාදාන නොවන සීලේ. ආර්යකාන්ත සීලේ. නරෝ කියලා කියන්නේ. සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ. නරෝ කියන්නේ භික්ෂුව රකින්න සීලේ. සීලේ පටිච්චාය නරෝ භික්ෂුව රකින්න සීලේ කියන්නේ මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන සීලයයි උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය. අරමුණේ සත්‍ය දැක්කොත් ඒක බාහිර ගැට ගැහුනොත් උපාදානයේ වෙලා තණ්හාව උපදිනවා. පොත තිබුණොත් බාහිර ඇහෙනවනේ ඔව් ස්වාමීනි දැන් බාහිර උප දැන් භික්ෂුව රකින්න සීලය කියන්නේ බාහිර උපාදාන නොවන මේ මොහොතේන අරමුණ බාහිර ගැට ගැහෙන්නේ බාහිර නෙමෙයි කියලා සත්‍ය දකිනවා සිතෙත් ගැට ගැහෙන්නේ සිතෙත් නෙමෙයි කියලා සත්‍ය දකිනවා අන්න ඒ කෙනා තමයි කියනවා මේ ගැට දෙක ලියන්නේ සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ සපඤ්ඤ කෙනා ඒ ගැට ඒ ඒ ඒ දකින්න කෙනා සපඤ්ඤ කෙනා ඒ කියන්නේ ඒ උපාදානේ නොවන කෙනා සීලේ පටිච්චය නෝතපන්නෝ චිත්තම් පඤ්ඤන්ත භාවය මේ සිතත් ප්‍රඥාවත් පඩන මේ සිතත් ප්‍රඥාව චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්කු අන්නේ කෙලස් තවන ඒ කියන්නේ ආතාපි කියන්නේ කෙලස් තවන අන්නේ කෙලස් මේ කියන්නේ කෙලස් හට ගන්නෑ රාග දේශ හට ගන්නෑ මෙතන තණ්හාවට ඉඩක් නෑ පොතක් හම්බ වෙන්නේ නෑ උපාදානෙ වෙන්නේ කෙලෙස් වලට ඉඩක් නැහැ. කර්මයක් විපාකයට හේතු නැහැ මේ සිතේ. අන්න මිදෙනවා. අන්න ඒ කෙනා තමයි ඒ සීලේ පටිච්චය නරෝ සපන්නෝ චිත්ත පඤ්ඤත භාව ආතාපි නිකපෝ වික්කු කෝයිමං විජටේ ජටා අන්න ඒ භික්ෂුව තමයි කෝයිමං විජටේ ජටා මේ ගැට දෙක ලියන්නේ. ඒ කියන්නේ අපි ගැට ගැට ඉන්නේ බාහිරයි ඇතුළයි. අජත්ත බහිද්දා කියලා අන්ත දෙක පෙන්නලා බුදුන් වහන්සේම පමණයි මේ ලෝකේ ධර්මයක් දේශනා කරන්නේ මේ අපි දකින ලෝකයේ ඇත්ත නෙමෙයි කියන තැන. මේ කියනවා කිව්වත් වැරදි, නෑ කිව්වත් වැරදි. මේක හේතු නිසා හටගෙන නැති වෙනවා කියන්නේ. මෙන්න මෙතන සිතකයි හටගන්නේ හේතු ඇති වෙලා නැති වෙන එක. නමුත් සිතෙත් එහෙම දෙයක් නැති බව පේන තැන මේ මදක් හමු වෙන්නේ නැහැ. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. ඒ යෝ උබ අන්ත දෙක බාහිර අන්තෙත් අභ්‍යන්තර අන්තෙත් යෝබන්තේ විදිත්වා මිදුරු කෙනා යෝබන්තේ විදිත්වා මජ්ජේ මන්තා නලිපති මැදක් හම්බ වෙන්නේ නැහැ කොහෙවත් ගැටගැහේ. අන්න අන්ත දෙකෙන්ම මේ දෙන තැන. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිපති සම්ප්‍රූහි මහා පුරුෂෝ අන්න එයා තමයි මහා පුරුෂයා. තේද සිම්බනි මජ්ජග. කොහෙවත් ගැට ගැහෙන්නේ මැදක් හම්බ වෙන්නේ නැහැ. සිම්බනි වෙන්නේ නැහැ. මේ සිත ගැට ගැහෙන්නේ නැහැ කොහෙවත්. අන්නේ සිත මිදුණු තැන ඔබතුමා දැන් මේ අපි කතා කරන තැන මේක දැනෙන තැනයි ඔබතුමාගේ ගැටලුව තියෙන්නේ. මේක දැනෙන්නේ අපි පින්නුවේ හැම මොහොතෙම මේක නිවැරදිව ඔබතුමා මේ මාවතේ යනවනම් බුදුන් වහන්සේ අප වුණාසේම ඇත්තටම අපිත් ඔබතුමාට අප වෙනවා. මේක වෙනවාමයි. ඔබතුමා මේ මේ මේ සත්‍ය දැනගන්න මොහොතේ සුගතිපරායන වෙලා තියෙන්නේ. ඔබතුමා දන්නේ නැතුණාට ඔබතුමා මේ අවබෝධයට දැන් ඔබතුමා මේ මෙතන මේ ගන්න වෑයම වීරිය. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති කිය. මේව පැහැදිලි කරන්න ඕනේ අත්තර මේකින් ඒක. Tamante ඒ තියෙන ඡන්දේ කැමැත්ත ඒ වෙනුවෙන් ගන්න වීර්ය වායම බුදුන් වහන්සේ පෙන්නනවා. මේ සිත දැකලා මිදෙන්න ගන්න ඒ වෑයම උසාය. ඒ වීර්ය. ඒ තමයි ඇත්තටම අපි ආයුතු මාවත. මේක නිර්මල ගමනක්. මේකේ අපිට කිසිම අපිට ඕනම තැනකින් මේක පෙන්වන්න පුළුවන්. හැබැයි බුදුන් වහන්සේ අප වෙනවා වැඩිම වුණොත් අවුරුදු 7යි මේක නිවැරදිව දැක්කොත් අවම දින 7යි මේක සත්‍යමයි මේ සත්‍ය දකිනවා නම් මෙතන බාහිරත් දෙයක් නැහැ සිතේ දෙයක් නැහැ කියලා සිතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ පවතින පවතින මුකුත් සංකාරයක් ඉතින් අපි අදාගත දෙයක් කොහෙවත් නැහැ බාහිරත් නැහැ හිතෙත් නැහැ එතකොට එනේන අරමුණ මිදෙනවා මේ මේ මේ එනේන අරමුණ මිදෙන එකට තමයි ඇත්තටම ඒකේ දක්ෂතාවයේ මතයි අපේ දිනුව තියෙන්නේ කුසලය කියන්නේ එතනයි. එතරයි පේනන්නේ සබ්බපාපවස කරන කුසලස්ස උපසම්පදා කියන්නේ. අපි ගාව දක්ෂතාවයේ කුසලතාවයේ මෙන්න මෙතනටයි තියෙන්නේ. මේ සත්‍ය දකින්නයි. හැබැයි ඒක කෙනාට කෙනාට කෙනාගේ කෙනාගේ ජීවිතාවබෝධේ ආස්වාදයේ ආදීනව නිස්සරණේ තමන් මේ දකින ලෝකයේ ගැන තියෙන ඒ වැටහීම මේ මේ සත්‍යයට තියෙන තමන්ගේ මේ අවබෝධය තමයි මේ තුල තියෙන්නේ. මෙතන ලොකු ඒ කියන්නේ ඒකට නිතරම බණහන්න කියන්නේ ධම්මටිඥානෙ වැඩෙන්න ඕන නිසා ඒ කියන්නේ සති ධම්ම විජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා පේන. එතන තියෙනවා මේක. දැන් අපි පොඩක් කාලේ අඩුවෙන් යන නිසා වේගෙන් කිව්වේ. නමුත් මෙතන මෙතන මෙන්න මෙහි මෙන්න මෙතන කිසිම විචිකිච්ඡාවක් සැකයක් තියාගන්න හොඳ නැහැ. එහෙම වුණොත් Tamanටමනේ ඒක හානිය සිද්ධ වෙන්නේ. මොකද Taman ඇත්තටම මේ ආරාධ මහා මේවේකින් මහා සසරක දැන් මෙතන ලොකු කතාවක් තියෙනවා. මේ සංඥාව මේ මොහොතේ සකස් වෙන්නේ එක දිගට පවතින විඥානයක් නැහැනේ. අපි කියන්නේ බයිසිකල් ඩයිනමෝ කියන්න හේතුව ඩයිනමෝවේ කරන්ට් එක මේ මොහොතේමයි ලයිට් එක පත් වෙන්නේ තේ මොහොතේමයි. මේ දැන් ඩයිනමෝවේ බයිසිකලේ ටයර් එක කැරකෙනකොට දැම්ම චුම්බකය කැරකෙනවා නොගැලපෙන අන්ත දෙකක් කියලා අපි පෙන්වන්නේ මේ බුදුන් වහන්සේම ද්වෛතානුපත්තන සූත්‍රය කියලා පෙන්නනවා බාහිර අභ්‍යන්තරය. ඒ කියන්නේ බාහිරට එක්ක අපි ගැට ගැහිලා ඒකේ තියෙනවා කියලා ගත්තොත් තමයි මේ කරන්ට් එක උපදින්නේ විඥාන ශක්තිය. එහෙම උපදිනොත් තමයි සිතක් මෙතන මේ මේ තණ්හාව උපදින්නේ. බාහිර ඇත්ත ගුණොත් විතරයි. එහෙම වුණොත් විතරයි තණ්හාව උපදින්නේ. එහෙම වුණොත් විතරයි කර්ම විපාක දෙන්නේ. එහෙම වුණොත් ඔබ මේ මොහොතේ එන සිතට විපාකයක් දෙනවා. කර්ම ප්‍රතිට එනවා. හැබැයි මේක බාහිර නෙමෙයි කියලා දකින දැකීමම ක්‍රියාසිතක් උපදිනවා. කර්මයක් උපදින්නේ එතන බාහිරක් එයාට හම්බ නැති නිසා කම්පණය වෙන්නේ අර අර අර අර සංඥාව සුකුම වෙන ගමන. ඒ කියන්නේ බාහිර තියනවා කියලා ගත්ත තැන සංඥාවක් නේ තියෙන්නේ. අන්නේ සංඥාව බාහිර ලෝකෙ මිදි මිදි මිදි මිදි දියවිවි යනවා. දැන් අපිට හැම එකක්ම අපි කොච්චර කතා කරත් අපිට දැනෙනවනේ. අන්නේ දැනීම දියවි කියන යනවා. ඒක එක දවසින් වෙන්නේත් නැහැ. අපිට හිතලා කරන්නත් බෑ. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගාණ සත්‍ය කියන්නේ. ඒ කියන්නේ මේක අපි කරන්නේ හිතට ඇත්ත පෙන්වන එක විතරයි. අපි කරන්නේ මේ මිදීම මිදෙන එක විතරයි. බාහිරට මේ එන සිත මුදෙ මිදෙනවා. සිතිනුත් මිදෙනවා. එතකොට අපි අපි අවදියක් ඇති වෙනවා අපේ. ඒ අවදිය තුළ මේක අපි කොච්චර මෙහෙම දැන් කතා කරත් මේ මේ අවදිය කියන එක Taman හරියට නිකන් මේ ලුණුරා වගේ එකක් තමයි. මේ සිතුවිලි නැති ස්වභාවික අවදිය කියන්නේ කොච්චර කතා කරත් පෙන්වන්න පුළුවන් නෙමෙයි. වචනෙන් පෙන්වන්න බෑ. අවදි වෙන්නම ඕනි. ඕක තමයි මෙච්චර කතා කරන්න අපිට සිද්ධ වෙන්න වෙහෙසටපත් වෙන්න හේතුවත් මොකද මේ සාන්තිතික ධර්මයේ කොච්චර කතා කරත් ඒ කෙනාටනේ සාන්තිතික ඒ කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ ආනන්දේ මම ජේතවනාරාමයට එන පාරක් කියයිද එන ආකාරයක් කියයිද ඔවුන් වෙන කොහෙවත් යයි නම් මම කුමක් කරන්නද ආනන්දේ කියලා අහනවානේ ඒකෙම බුදුන් වහන්සේ අපිට පෙන්නනවානේ මේ සත්‍ය පැහැදිලි කරන්නත් පුළුවන් කියන්නත් පුළුවන්. නමුත් යන්න ඕනියන්නේ. තවත් තැනක බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි පාරුව හදපු පාරු නෑ. අර පාරුව හදාගෙන යා යුතුයි කියන. අර අර සසරෙන් එතර එන පාරුව හදාගෙන ගගෙන් එතර එනවා වගේ ඕකතරම සූත්‍රයේ පෙන්නනවා. මහණෙනි හදපු පාරු නෑ. ඒ කියන්නේ තමන්ම හදා ගන්න ඕනේ තමන්ගේ චිත්ත දකින්න ඒ ඒ ඒ ඒ අවස්ථාව අනුව තමන්ගේ ස්වභාවය අනුව තමන්ගේට ගැළපෙන විදියට තමන් අරමුණු කරන්නේ කොහොම හරි තමන්ගේ සත්‍ය දැකලා මිදෙන්න. තමන් අවදි වෙන්න උත්සාහ කරන්න ඕනේ අර අවදියට. මේ සිතුවිලි වලට අයිති නැති සිතුවිලි වලට සිතුවිලි වලින් මිදුරු ස්වභාවයට අවදි වෙන්න ඕනේ. ඇහෙනවද? ඔව් ඒ අන්නේ අවදි වීම තමන්ගේ අතේ තියෙන. ඔබතුමා කොච්චර කිව්වත් අපි ඊගාදාසේ මෙහෙමයි කියන එක ඒක කොයි විදිහට කිව්වත් ඔබතුමාට ඕනක් නැත්තර ඔබතුමාට හිතුවත් බැරි වෙන්න බෑ. ඔබතුමාට සාමාන්‍ය එක දවසින් වෙන්නේ නැහැ කියන එක කොහොමත් වෙන්නේ නැහැ. ඒක ලේසියෙන් වෙන්නේ ඒ උග්ගටකාන්ත විපටිතර නෙయ్య පදපර්ම කියලා බුදුන් වහන්සේ ඒක වෙනම පැහැදිලි කරනවා. ඒක අර ඒක අර ඒක අර ඒ කෙනාගේ හැටියට වෙනස් වෙනවා. නමුත් මේ යුගයේ ධර්මයේ කතා කරන්නේ කීයෙන් කී දෙනාද? ඒකත් ඇත්තටම එහෙම මොහතක අපිට එහෙම කියන්න බෑ සමහරවිට එහෙමත් නැති වෙන්නත් බෑ මොකද සමහර අයට මේක ඉක්මනටම තේරෙනවා සමහර අයට ඉක්මනට මේ 100ට අවදියක් තියෙනවා සමහරට කොච්චර කිව්වත් ඒක ලේසියෙන් තේරෙන්නේ නැහැ සමහරට කොච්චර කිව්වත් ඒ අවදිය ඇති වෙන්නේ නැහැ එතකොට එයා හිතන්නේ මේ අපේ වරදක් කියලා එයා හිතන්නේ මේ හරියට අර ඒක හරිය පුදුම කතාවක් එතකොට එන්නේ ඒ කියන්නේ ඒක ඇත්තටම අපි එතකොට එයාට පේන්නනවා හැබැයි ගොඩාක් අයට මේ බාහිර එහෙම ඇත්ත නෙමෙයි කියන එක ඇහෙනකොටම තේරෙනවා. හිතත් ඇත්ත නෙමෙයි කියන එකත් තේරෙනවා. එතකොට ඒ අය දන්නවා මෙතනට කොහොම හරි අපි අවදි වෙන්න උත්සාහ කරනවා. හැබැයි මෙහෙම අවදියක් සිද්ධ වෙනවා. ඔබතුමාට සමහර විට පොඩි හරි අත්දැකීමක් නැහැ කියන්න බෑ. ඔබතුමාගේ ওই කියන ස්වභාවයට අපිට තේරෙනවා පොඩි හරි මෙයාට දැනෙන ස්වභාවයක් තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම. පොඩ්ඩක් හරි දැනෙන ස්වභාවයක් ඇති මේ සිතුවිලි වලට අයිති නැති අවදියක් ගැති. මෙතන තමයි තියෙන්නේ මේ ගමන. මේ අපි සත්‍ය ඥානය කියන්නේ දර්ශනේ කොච්චර පැහැදිලි කරත් ඒකේ අවබෝධය එන්නේ දැනුමක්. නමුත් මේ අවධිය තුලයි මාර්ගයට අවදි ඒ අවධිය තුල Tamanට ඒක ඒ අවධිය තුල යන ගමන සාන්දිටික Tamanටමයි. ඒක Taman ටික ටික ටික ටික අවදි කරගෙන ඒක පොඩ පොඩ පොඩ පොඩ යන්න ඕනේ ඒ අවදි වෙවි අවදි වෙවි. අපි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ගෑනු